සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. ලෝතුරු ශ්‍රී සද්ධර්මයේ දසත sannivedanaya කරන බෞද්ධ ආරෝපවාහිනී මේ පැයට નિયમિત දායකත්ව සද්ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි අද දිනයේදී මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ තථාගත බලදාය පැහැදිලි කිරීමේ සද්ධර්ම දේශනාව මේ ආරම්භ වන්නේ. ඉතින් අද දිනේදී එම උතුම් ධර්මදේශනාව පැවැත්වීම සඳහා බෞද්ධා රූපවාහිනී මැදිරියට වැඩමවවදාළ පූජ්‍යපාද කොරලයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අප ප්‍රථම කොට ගෞරව නමස්කාර පෝරකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ නුවර රඹුක් පොතාංග ජම්බුගහපිටිය පදිංචි මහින්ද තිලකරත්න ලීලා තිලකරත්න මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස විසින්. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා සාධූසාධූසාධූ නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සම්බ සත්තුත්ත මස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස සාදු නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසාර දස්ස සබ්බ සත්තුත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බඥුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අපපටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසාර දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස සාධූ සාධූ සාධූ දසකෝ පනිමානිසාරි පුත්ත තතාගතස්ස තතාගත බලානි ඒහි බලේහි සමන්නාගතු තතාගතු ආසබංඨානං පටිජානාති පරිසාසු සිංහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තති සාධූ සාධූ සාධූ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙ සැදැහැවත් පිරිස සැදී පැහැදී සූදානන් වෙන්නේ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 ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත්ම ගුණගරුක වූ මෙලොව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වූත් ගුණගරුක වූත් මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන්නේ. පිනතින බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය. යම් කෙනෙක් ලෝක සත්වයා පිළිබඳව දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව. ධර්මය දානය කරවන්නේ නම් ඒ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මෙච්චරයි මෙ පමණයි කියල සීමා කරලා දක්වන්ඩ බැරි අසීමාන්තික ආනිසංස සහිත ශ්‍රේෂ්ඨතර වූ දානමය පින්කම. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩඉන්න වෙලාවක. මධ්‍යම රාත්‍රියයේ විශාල දේව පිරිසක් සමඟ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්ඩ ඇවිල්ල. බුදුරජාණන් වහන්සේට වැඳලා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න හතරක් ඇහුවා. ස්වාමීනී අවුරුදු දොළහක් තිස්සේ මෙ දෙව් පිරිස සක්වලින් සක්වල දෙව්ලවින් දෙව්ලව සැරිසරමින් මේ ප්‍රශ්න හතරට උත්තර හොයනවා. නමුත් පිළිතුරු හම්බවුණේ නෑ. නැවත ඇවිල්ල මගෙන් ඇහුවට පස්සේ මං මේ පිරිස භාග්‍යොතුන් වහන්සළඟට එක්ක ගෙනවා. ස්වාමීනි මේ පිරිසගේ මේ ප්‍රශ්නවලට විසඳුමක් හොයාගන්ඩ. එහෙම සඳහන් කල්ල සක්‍ර දේවේන්දරයන් වහන්සේ ප්‍රශ්න හතර ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්න හතරේ පළවෙනි එක තමයි ස්වාමීනි මේ ලෝකයේ තියෙන මේ දානයන. සියලූම දාන මේ සියලූම දානයන් අභිභවනය කරපු මහත්ඵල මහානිසංසදායක එකම දානය මොකක්ද කෙලෙහුවා. ඒට බුදුරජාණන් වහන්සේ ලබල දුන්න පිළිතුර තමයි සබ්බදානං ධම්මදානං ගිනාති සියලූම දානයන් දිනනවා තතාගත ශ්‍රී සද්ධර්මදානයේ. එමනම් මේ පින්වත් පිරිස සිදු කරගනු ලබන්නේ ඒ මහානි සංසදායක වූ සද්ධර්ම දානමය පින්කමයි. මේ මැදිරියට රැස් කරවාගත්ත මේ පිරිසට පමණක් සද්ධර්මය දානය කරනවා නෙවෙයි සද්ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා කෙරෙහිම අනුකම්පාවෙන්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දානය කරවන්න කටයුතු සංවිධානය කළා බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ. එනිසා විශාල පිරිසකට යහපතක් සිදු කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන අයටත් අප්‍රමාණ යහපතක් ජීවිතයට ළඟා කරගණ්ඩ පුළුවන් මනාව සද්ධර්ම ශ්‍රවණය කළොත්. ඒ තම තමන් කරගන්න දෙයක්. නමුත් අපි කල්්‍යයාන මිත්‍රත්වයෙන් ලෝකයට ධර්මය දානය කරවන්න කටයුතු සංවිධානය කළා. පිනතින අදින් ආරම්භ වෙන මේ ධර්මදේශනා පින්කම ඉදිරියට ධර්මදේශනා මාලාවක් හැටියට පැවතිීගෙන යන ධර්මදේශනා සමුදායක්. දෙනිසා තරමක් දීර්ඝ සූත්‍ර මේ ධර්මදේශනා මාලාවිදි සාකච්ඡා කරන්නයි තීරණය කළේ. එහෙම වෙනකොට එක දේශනාවක් ඇතුළේ ඒ දේශනාව සම්පූර්ණයෙන් ඉවර වෙන්න නෑ. එක කොටසක් අද සාකච්ඡා කරලා ඊළඟ කොටස ඊළඟ දේශනාවේදී සාකච්ඡා කෙරෙන ධර්මදේශනා මාලාවක් හැටියට තමයි පැවැත්වෙන්නේ. ඒ ධර්මදේශනා මාලාවේ ආරම්භක ධර්මදේශනාවේ දායකත්වය දරන්ඩ මේ පිරිස බොහෝම භාග්‍ය සම්පන්න වෙච්ච පිරිසක්. ඒ නිසා අද අපි මේ දේශනා මාලාව ඉස්සරලාම සාකච්ඡා කරන්නේ මජ්ජිම නිකායේ මූල පන්නාසකයේ මහා සීහනාද සූත්‍රය භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදය. මේ සීහනාද සූත්‍ර දේශනාවේ එක කොටසක් විතරයි. මොකද මේ මහා සීහනාද සූත්‍රයේ බොහෝම දිග සූත්‍රයක් ඉතාම දිගයි. එනිසා මේ සූත්‍රයෙන් කොටසක් තමයි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ සරණයන්ට බලාපොරොත්තු වෙන ශ්‍රාවකයන්ගේ බුද්ධ ගෞරවේ ශ්‍රද්ධාව තව තවත් ඉහළ යන්ඩ මේ කාරණාටික ඉතාම වටිනවා. මේ සූත්‍රයම වටිනවා. නමුත් සම්මා සම්බුද්ධ කියන්නේ කෞුද කියලා හඳුනා ගණ්ඩ අවශ්‍ය සුවිශේෂී කරුණු දහයක් තියෙනවා. කරුණු දහය තමයි අපි සාකච්ඡා කරන්නේ මේ දේශනා මාලාව ආරම්භ කරමින්. මුලින් සඳහන් කලා මේ සූත්‍රය පටන් අරන්තියෙන හැටි මේ කරුණු ටිකයි. දසකෝ පනිමානි සාරිපුත්ත තතාගතස්ස තතාගත බලානී. ඒහි බලයෙහි සමන්නාගතු තතාගතු. ආසබං ටානං පටිජානාති. පරිසාසු සිංහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තති. සැරියොත් මහරහතන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ විශාල පිරිසක් ඉදිරියේ මහා සිංහනාද සූත්‍රයේ දේශනා කළේ. මේ සූත්‍රයේ දේශනා කරන්න හේතුවෙච්ච නිධාන කතාවක් තියෙනවා. නිධාන කතාව අපි බොහෝම කෙටියෙන් සඳහන් කළොත් ලිච්චවි පුත්‍රයෙක් එකන විශාලා මහනුවර වැසියෙක් ලිච්චවී රාජකුමාරයෙක්. ශාසනය පැවිදි ගත වුණා සුනක් අත්ත කියලා. මේ සුනක් අත්ත භික්‍ෂුව බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක භික්‍ෂුවක් හැටියටත් කාලයක් කටයුතු කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථායක වෙන්න කලින්. මෙහෙම කටයුතු කරන අතර මේ සුනක්කත්ත භික්‍ෂුව බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන දිවස වැඩුවා. දිවස ලැබුණා. දැ දෙවිවරු දිවියලෝක දිව්‍ය විමාන ඒගොල්ලු කරන වැඩ ඒගොල්ලන්ගේ සැප සම්පත් මේ ඔක්කෝම දේවල් උන්වහන්සට මේ දිවස නිසා පේනවා. දෙවියෝ කතාබහ කරනවත් පේනවා. දෙවුණට ඇහෙන්නේ නෑ. කරන වැඩයි කතාක් බහ කරනවායි මේ කට තොල කට හොලෝනවා පේනවා මිසාත් කියන දේවල් ඇහෙන්නේ නෑ. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා දිබ්බ සෝත වඩන්ඩුවනේ. එතකොට දෙවියන් කියන දේවලුත් මට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දිබ්බ සෝත වඩන්ට කමට හඟිල්ලවා. බුදුරජාණන් වහන්සේ දිබ්බ සෝත වඩන්ඩ උන්වහසට කමට හඳුන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ කමටහනක් නොදෙන්නේ ඒ පුද්ගලයාට ඒක හරියන්නේ නැති බව දැනගෙන. නමුත් මේ භික්‍ෂූන් වහන්සේ ඒකට කැමැත්තත් දැක්වී නෑ. එනිසා භාග්‍යතුන් වහන්සේ කමනපුුණා. ගිහි වුණා ගිහිවෙලා බුදුරජාණන් වහන්සට බැන බැන තැන්ත නැවිද්දා. ඇයිඒ මමත් රාජකුමාරයෙක් මමත් රාජවන්සේ. බුදුරජාණන් වහන්සේත් රාජකුමාරයෙක් බුදුරජාණත් වහන්සේත් රාජවන්සේ උසස් වන්සේ මත් උසස් වන්සේ. දැම්මට දිවැස තියෙනවා. මට දිව්ව මේ කන වඩන්ඩ දිබ්බ සෝත වඩන්ඩ කමටහංගිල් හම දුන් නැත්තේ මට දිබ්බ සෝත ලැබුණනම් මමත් බුදුරජාණන් වහන්සේත් සමාන වෙනවා. අන්න ඒ නිසා තමයි මට කමට හඳුන් නැත්ති. කියලා චෝදනා කර කර ඇවිද්දා. නමුත් මේ ලෝකෙ භාග්‍යතුන් වහන්සේට සමානවෙන්ට කාටවත් බැරිද පුළුහන්ද. කියන කාරණාව ලෝකයට දේශනා කරන්න තමයි මේ මහා සිංහනාද සූත්‍රයේ දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ නම් කවුද කියන කාරණාව පැහැදිලි කරන්නයි. ඉදි සැරයුත් මහරහතන් වහන්සේ ඇතුළු විශාල භික්‍ෂූන් වහන්සේලා පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ සැරියුත් මහරහතන් වහන්සේටයි. ඒකයි සඳහන් කළේ දසකෝ පනිමා නිසාරිපුත්ත තතාගතස්ස තතාගත බලානී සාරිපුත්‍රයන් වහන්සේ ආමන්ත්‍රණය කරලා සාරිපුත්ත තතාගතයන් වහන්සේගේ බල දහයක් තියෙනවා. යම් බලයකින් සමන්විත තතාගතයන් වහන්සේ ආසබං ටානං පටිජානාති ඉතාම ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥ්ඥා කරනවද තමන් ශ්‍රේෂ්ඨත්වයට පැමිණි නිසා කියල ප්‍රකාශ කරනවා. තාම ශ්‍රේෂ්ඨ ස්ථානයක් පිළිබඳව සඳහන් කරනවා නම් ඒ භාගිතුන් වහසේ එතෙන්ට පැමිණි නිසයි කියල සඳහන් කරනවා. පරිසාසු සීහනාදං නදති එහෙම ශ්‍රේෂ්ඨත්වයට පැමිණිලා පිරිස් මැද තතාගතයන් වහන්සේ සිංහනාද කරනවද බ්‍රහ්මචක්කම් පවත්තති අති උතුම් වූ බ්‍රහ්මචක්‍රය පවත්වනවද කියල සඳහන් කරනවා. එනම් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී වූ බලදහයක් තියෙනවා ඒකයි සඳහන් කරන දසකෝ පනිමානි සාරිපුත්ත තතාගතස්ස තතාගත බලානි සුවිශේෂී බල දහයක් දරනවා බුදුරජාණන් වහන්සේ ඒ බල දහය මේ ලෝකෙ කාටවත් මේ ලෝකෙ කිසිම කෙනෙකුට නෑ. ඊට වඩා උසස් බලයක් තියෙන කෙනෙක් කවදාවත් ලෝකෙ පහළ වෙන්නෙත් පහළ වෙන්නෙත් නෑ. සමානයෙක් පහළ වෙනවා. සමානයෙක් පහළ වෙන්න පුළුවන්. කවුදේ සමානයා. ඒකැන සුනක්කත්ත භික්ෂූවාගේ අයට සමාන වෙන්න පුළුවන්ද. නැහැ. සමානයෙක් වෙනවනං තවත් ලොවතුරා බුදු කෙනෙක්ම විතරයි ඊට මෙහානම් කිසි කෙනෙකුට සමාන වෙන්ඩ සමාන වෙන්ඩ තබා ආසන්නයටවත් ළඟාවෙන්ඩ බැරුවයනවා. එනම් බුදුරජාණන් වහන්සේ මේ තතාගත බල දහයකට පැමිණිලා තමයි මේ ආසභං ටහනං පටිජානාති උතුම්ම තැනට පැමිණියා කියන කාරණාව තමයි ආසභං ටානම් පටිජානාති කියලා සඳහන් කරලා තියෙන්නේ. තොට මේ ආසභ කියන වචනයේ තේරුම පිනතුන මෙහෙම විස්තර කරන්න ඕනේ. සඳහන් කරනවා ආසභං කියන වචනය විස්තර කරන තැන අපි පිඳුතු නහල තියෙන වචනයක් රුෂභ කියලා. මතක දපි රුෂභ කියල වචනයක් ඇහුවා. ගවය පිළිබඳව සඳහන් කරනකොට. කාටද වෘෂභයා කියල කියන්නේ. මේ විශාල ගව ගණයා නිරන්තරයෙන් බලාගන්න අතීතයේ විශාල ගව පට්ටි. නිකන්න මේ ගව පට්ටික ගවයෝ ලක්ස ගණන් ඉන්නවා. එහෙම ගව පට්ටිවලින් කරගත්ත පරීක්ෂණවලින් හොයාගත්ත තොරතුරුමේ වෘෂභ කියල කියන්නේ ගවයෝ සීයකට නායකත්වය දරණ කෙනාට තමයි වෘෂභයා කියල කියන්නේ. ගව සීයකට නායකයා. තවයක් කෙනෙක් ඉන්නවා වසභ කියලා. වසභ කියන්නේ ගවයෝ දාහකට විතර නායකත්වය දරණ කෙනා. තවයක් කෙනෙක් ඉන්නවා නිසභ කියලා. නිසභ කියල කියන්නේ ලෝක දහත්වේ යම් ප්‍රමාණයකට ගවයෝ ඉන්නවද ඒ සියලුම ගවයන්ගේ නායකයා. වෘෂභ කියන්නේ සීයක නායකයා වසභ කියන්නේ දාහක නායකයා නිසභ කියන්නේ කොයි තරන් ගවයෝ ඉන්නවාද ඒ මුළු ගව ප්‍රමාණයටම නායකත්වය දරන්න කෙන නිසබ. එතකොට මෙතන සඳහන් කරපු වචනය ආසභං ටහනං පටිජානාති. එතොට කාටද මේ ආසභ කියල කියන්නේ. ආසභ කියල කියන්නේ සඳහන් කරනවා සියල්ලන්ගෙන් උතුම් තැනට පැමිණියා කියන එකයි. සියල්ලන්ගෙන්ම උතුම් තැනට. නිසභ සියලු ගවයන්ට විතරයි යුතුම්. ඇතවට මිනිසුන්ට උතුම් උන්නේ. එනම් මේ ආසභ කියලා කියන්නේ සියලුම දෙනාට. සියලුම දෙනාගේ උතුම් ස්ථානයේ සනිටුහන් කරපු නිසා ආසභ කියන වචන පාවිච්චි කරනවා ආසභං ටානං පටිජානාති සියල්ලන්ටම උතුම් ස්ථානයේ පිහිටියා කියන අදහස තමයි එතන තියෙන්නේ. එනිසා සඳහන් කරනවා මේ වසභ නිසභ වගේ ගවයෝ නිසභ කියලා කියෙන අජානීය ගවයෙක්. එතකට අපි අජානීය කියන වචනය අහලා තියෙනවා මීට කලින් හැබැයි අපි හුඟක් දෙන අහලා තිබ්බේ අජානීය අශ්වයෝ ගැන නමුත් අජානීය වචන පාවිච්චි කරුව මේ ලෝකේ අශ්වයාට විතරක් නෙමෙයි සිංහනාද සූත්‍රයේ සීහ සූත්‍රයේ අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ සඳහන් කරනවා මේ අජානීය පිරිස කොච්චරද කියලා. ඒ සූත්‍රයේ සඳහන් කරනවා පස් දෙනෙක් ගැන. අජානීය අශ්ව අජානීය වෘෂභ අජානීය හත්ති අජානී ඇත්තු අජානීය සිංහ අජානීය පුරුෂය පස් දෙනෙක්. එතකොට මේ අජානීය ෘෂභයෙක් තමයි මේ නිසභ කියන කෙනා. අජානීයයි. වසබත් ඉතාම නිර්භීතයි අජානීය වෙච්චාම නිශභ ඉතාම නිර්භීතයි. කොයි තරං නිර්භීතද කියල සඳහන් කරනවා. මේ වසභ නිසභ ආදී ගවයෙක් ළඟ ගවයෙක් හරියට මේ මහපොළොවේ පාද දෙක පිහිටවල හිටගත්තහම. ඒ සතාට හිතිලා එතනින් අයින් වෙනවා මිසක් වෙන කිසි කෙනෙකුට හු එතනින් අයින් කරන්න බෑ. කිසිම දෙයක් පාවිච්චි කරලා මොන්නම උපක්‍රමයකින්වත් මොනම බිය ගැන්වීමකින්වත් මොහු මෙතනින් අයින් කරන්න අයින් කරන්න බෑමකද බිය ගන්නවන්න බෑ. බියනෑ කියල සඳහන් කරනවා. දෙකට උදාහරණයක් සඳහන් කරනවා යම් පිට්ටනියකවාගේ තැනක හිටියොත්. තමන්ගේ පාද දෙක ළඟ අකුණක් පිපුරුවොත්. අපි නම් බොහොම සැතපුම් දහස් ගානක් ඇත අකුණ පුරණකොටත් කන් දෙක වහගන්නවා ගෙට දුවනවා අපි එහෙම බයයි. හඳහන් කරනම් මෙයාගේ පාද දෙක ළඟ අකුණක් පිපුරුවොත් හැරිලවත් බලන්න ඇලුවේ ඇහිච්ච සද්දමකක්ද කියලා. තරම්ම නිර්භීතයි කියලා සඳහන් කරනවා මේ වසබ නිසභවාගේ ගවයෝ. එතකට භාගිතුන් වහස ගැන සඳහන් කරනවට ඊතත් ඊටත් එහා. ඒ නිසා පිනතුන මෙතන සඳහන් කරනවා මනාකොට මහපොළොවේ පිහිටියා කියන අර්ථය මේ නිසභ වසභ කියන ගවය පිළිබඳව එහෙම පිහිටාම ඉතාම නිර්බීතයි. ඉළඟට භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් මේක සඳහන් කරනවා පොළොව යටකරගෙන යම් තැනක හිටිය නම් අන්ගේ පොළොවට කියනවා අට පිරිස්සගෙන් සමන්විත පොළොවක් කියලා. භාග්‍යතුන් වහන්සේ යම් තැනක පොළොව යට කරලා හිටගත්තන ඒ පොළොවට කියනවා අට පිරිසකගෙන් සැදුම්ලත් පොළොවක් කියලා. එතට කෞුද මේ අට පිරිස කියල කියන්නේ. ඒ අට පිරිස තමයි මනුස්සලෝකයේ හතර පිරිසයි. දිවියලෝකයේ සහ බ්‍රහ්මලෝකයේ හතර පිරිසයි. මේ තමයි අට පිරිස. මේ අට පිරිසකින් සැදුම්ලත් පොළොවක් කියල කියන්නේ මේ අටපිරිස භාග්‍යතුන් වහන්සේ පොළව බවට පත් කරලා. ඒ පොළොවුඩ භාග්‍යතුන් වහස හිටගන්නවා කියලා කැන මේ අට පිරිසම භාග්‍යතුන් වහසේට යටත් කියන කාරණාවයි සඳහන් කරන්නේ. එතකොට අට පිරිසම භාග්‍යතුන් වහන්සේට යටත්. එනම් අපි දැනගණ්ඩුවන කොයි කොයි වගේ අයද මේ භාග්‍යතුන් වහසට යටත් කියලා. මනුස්ස ලෝකෙ ඉන්න පළවෙනි පිරිස. ශස්ත්‍රිය පිරිස. කාර්ද මේ ශස්ත්‍රියෝ කියල කියන්නේ. ශස්ත්‍රියෝ කියල කියන්නේ රජවරුන්ට. රජවරු කියල කියන්නේ. ඉතාම ශ්‍රේෂ්ඨ උපතක් තියෙන. ඉතාම පිරිසිුදු උපතක් තියෙන. මහා දනස්කන්දයක් තියෙන. උසස් ශිල්ප හදාරලා තියෙන. ඉතාම දක්ෂ මේ සමාජයේ හැම දෙකින්ම උසස්යයි සම්මත පිරිසක් හැටියට මේ ශස්ත්‍රීය පිරිස හඳුන්වනවා. තාම ඉහළ බලයක් තියන්නේ. තමන්ට කරන්න බැරි දෙයක් නෑ ඕනම දෙයක් කරන්න පුළුවන්. රටක ගත්තහම අද ඉන්න පාලකයෝ නියෝජිතයෝ අද ඉන්න නියෝජිතයෝ. නමුත් ඒ නියෝජිතය රටේ අයිතිකාරය නෙමේ. නවත් රජු කියල කියන්නේ රජු කියලා කෙන රටේ අයිතිකාරයට. එන මේ අද ඉන්න කෙනෙකුට කවදාවත් රජවෙන්ඩ රජවෙන්න බෑ රටේ අයිතිකාරය වෙන්න බෑ. රජ්ජුරෝ කියල කියන්නේ රටේ අයිතිකාරයට. ඒ නිසා රජු මොනවා කළත් රජුට විරුද්ධව වචනයක්වත් කතා කරන්න කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට ඉඩක් නෑ. තමන්ගේ නිවසේ අධිපතියා තමන් නිසා ඒ නිවසේ තමන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් වගේ මේ රටේ අධිපටියට ඒ රටේ ඕනම දෙයක් කරන්න පුළුවන් ඒ නිසා සඳහන් කරනවා මේ ශස්ත්‍රීය පිරිස හරි සාහසිකයි කියලා. කවුරු හරි කෙනෙක් තමන්ගාවට ආවහම ඒ පුද්ගලයාගේ අතපය කපල යව්වත් ඇයි ඒ කියල ප්‍රශ්නහන්ඩනම් කෙනෙක් ප්‍රශ්නහන්ඩනම් කෙනෙක් නෑ. ඒවාගේ මහා ප්‍රබල පිරිසක් තමයි ශස්ත්‍රීය පිරිස. ඒ කාරණාව පැහැදිලි කරන තැන පිනතිර මෙහෙම සඳහන් කරන්න පුළුවන්. උදාහරණ කොසල් රජ්ජුරු සහ බිම්බිසා රජ්ජුරු මේ දෙන බොහොම සමීප නෑ දෑයෝ ඒ කියන්නේ සුහුරු බුඩු කියල සඳහන් කරන්නේ ඇයි එහෙම කියන්නේ කොසල් රජ්ජුරුවයි බිම්බිසා රජ්ජුරුවයි දෙන්න මස්සි නාල දෙන්න කොසල් රජ්ජුරුවන්ගේ සහෝදරියක් බිම්බිසා රජ්ජුරුව විවාහ කරගෙන ඉන්නවා බිම්බිසාර රජ්ජුරුවන්ගේ සහෝදරියත් කොසල් රජ්ජුරුව විවාහ කරගෙන ඉන්නවා කොසල් රජ්ජුරුව රජගහනුවර කොසරජ්ජුරුව සැවැත්නුවර කාසි කෝසල කියනම ජනපදා වල අධිපතිය හැටියට කටයුතු කරනවා. බිමිසාර රජුරු රජගහනුවර පාලනය කරන මහා ප්‍රතාපත් දැවන්ත රජවරු. ඉති මේ රජවරු අතර කොසල් රජ්ජුරු ජම්බුද්ධීපය හිටපු මහා සටංකාමීන් තුන් දෙෙනගෙන් එක්කෙනෙක් හැටියට තමයි සඳහන් කරන්නේ. මුළු ජම්බුද්ධීපයටම හිටියේ සටංකාමින් තුන් දෙනයි. ඒ තුන් දෙනාගෙන් එක් කෙනෙක් කොසල් රැජිරු. මුළු දඹදිවම තමන්ට විරුද්ධව සටනටාවත් ඒත් එක්ක තනියම යුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. එකයි ජම්බුද්ධීප හිටු මහා සටංකාමියා කියලා සඳහන් කරලා තියන්නේ. ඉති එක දවසක් කොසල් රජරු ගියා බිම්බිසා රජරු මුණගැහෙන්ඩ. බිම්බිසා රජර මුණගැහෙන්ට ගිහිල්ල ටික වෙලාවක් කතා බා කරමින් හිටිය. මස්සිනානේ ඉතින් කතා කර කරනට කෝකටත් බිම්බිසා රජුර හෝ මොකට ආවද දන්නේ. රජෙක් තවත් රාජ්‍යකට නිකම් වෙනවා නිකම් වෙන වනෙමෙයි. ඇහුව මොකක් සඳහා ආවද කියලා. ඒ වෙලා විකොසල් රජ්ජුරු සඳහන් කරනවා මහරජතුමනී ඔබේ රාජ්‍යයේ ඉන්නවා මහා සිටුවරු පස් දෙනෙක්. මගේ රාජ්‍යය එහෙමයි නෑ. ඒකැන කොසල් රාජ්‍යයේ සිටුවරු නැද්ද ඉන්නවා. හතලිස් කෝටිය අසූකෝටිය වගේ ධනය තියෙන ඉන්නවා කොසල් රජ්ජී. නමුත් මේ රජගහනුවර ඉන්න සිටුවරු කොහොමයිද. ඒගොල්ලන්ට කැන් අමිත බෝගී සිටුවරු කියලා. පස් දෙනෙක් ඉන්නවා. ඒගොලට අමිත බෝගී කියල කියන්නේ. තමන්ගේ තියෙන දනස්කන්දය තමන්වත් දන්නේ නෑ කොච්චරද කියලා. ධනේ සීමාවත් දන්නේ තමන්ගේ තරම්ම දනස්කන්දයක් තියෙනවා. අප්‍රමාණ පින්කරපුවායමේ. පස් දෙනෙක් ඉන්නවා රජගහනුවර. ඒ පස් දෙන ඇතමයි මෙන්ඩක ජටිල්ල ජෝතිය කාකවාලිය සහ පුන්නක මෙතමයි ඒ මහා අමිත බෝගී සිටුවරු පස් දෙනා. ඉති කොසල් රජ්ජුරු කියනවා මගේ රටේ එහෙම සිටුවරු එක්කෙනෙක්වත් නෑ මට එක්කෙනෙක් ඕන. ඉතින් මේ එක්කෙනෙක් දෙන්න බෑ කොහොමුවත්. ඇයි දෙන්න බැරී. මේ එක සිටුවරයෙක් දෙනවා කියලා කියන්නේ මේක සිටුවරයෙක් යටතේ ලක්ස ගණන් ගවයෝ ඉන්නවා. සේවකයොත් ඉන්න ඒ වගේම. කර්මාන්ත සාලා විශාල ප්‍රමාණයක් තියෙනවා. දාසයොත් විශාල වශයෙන් ඉන්නවා වගේම මේ කර්මාන්ත සාලාවල සේවකයොත් අති විශාල වශයෙන් ඉන්නවා. සිටුවරුන්ට ප්‍රදේශයක් බාරයි පාලනය කරගෙන යන්න බාරයි. මේ එක සිටුවරයෙක් මේ රටින් යනවා කියලා කියන්නේ රටක් විතර ප්‍රමාණයක් පාලු වෙනවා. ඉති මේ සිටුවරය යනවන මේ ඔක්කො මරං යන්න එපෙයි. කර්මාන්ත ශාලා ගවයෝ සේවකයෝ ඉතින් එතකොට මෙහෙන් අරංයනවා වගේම අහරි ඒවාගේ විශාල ප්‍රදේශයක් මේ වෙනි වෙන් කරන්නත් වෙන් කරන්නත් වෙන එක තරම් පහසු වැඩක් නෙමෙයි. දෙනිසා කියනවා දෙන්න බෑ කියලා. ඉතින් දෙන්න බෑකිවට හරියන්න කොසල් රජුරු කියනවා දුන්නත් තමා යන්නෙත් නෑ කියලා. ඉතින් ඒ නිසා කෙනෙක් නොදී බැරුව යනවා. කෙනෙක් නොදී බැරුව යනවා නමුත් මේ මහසිටුවරුණන් හොල්ලන්න බෑ. ඒ නිසා කොසල් රජරුවන්ට සඳහන් කරනවා මේ මෙන්ඩක කියන සිටුවරයට ඉන්නවා මහා පුුණ්‍යවන්තයෝ පස් දෙනෙක්. පෞද්ගලිකෝ මෙන්ඩක සිටුවරයට ඉන්නවා මහා පුුණ්‍යවන්තයෝ පස් දෙනෙක්. කවදේ පුුණ්‍යවන්තයෝ පස් දෙනා. එක්කෙනෙක් මෙන්ඩක සිටු තමම්මයි. අනිත් එක්කෙන චන්ද්‍ර පදුමා සිටතුමාගේ ස්වාමිදියනිය. අනිත් එක්කෙන දනංජය සිටු. අනිත් එක්කෙන දනංජය සිටුවරයාගේ බිරිඳ. අනිත් එක්කෙන මේ හතර දෙනාගේම දාසයා පුන්න මේ තමයි මහා පුුණ්්‍යවන්තයෝ පස් දෙනා. මේ මහා පුුණ්්‍යවන්තයෝ පස් දෙනාගෙන් දනංජය සිටු දෙන්නම් කියලා කියනවා. ධනංජය සිටුවරය දෙන්න. වෙනනම් කෙනෙක් දෙන්න දෙන්න බෑ. ඉතින් එතකොට ධනංජය සිටුවරයත් මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ධනංජය සිටුවරය යටතෙත් ලක්ෂ ගණන් ඉන්නවා පිරිස්. කෞද මේ ධනංජය සිටුවරය කියලා කියන්නේ. විශාකා මහවපාසිකාවගේ තාත්තා. එතකොට ධනංජය සිටුවරයා මහාපුුණ්‍යවන්තයෙක් කියල හඳුන්නනවා. විශාකාසිරු දේවිය මහපුුණවන්තෙක් ගනයට අයිති වෙන්නේ අයිති වෙන්නේ නෑ. එතකොට විශාකාසිටු දියනිය පිළිබඳව බොහෝ කරුණුකාරණා දන්න සැදැහැවතුන් ඉතල් බලන්නකු ඒ තරම් පුුණ්්‍යවන්තිය මහාපුුණ්්‍යවන්තයෝ ගණයට නොගියා නං මේ මහාපුුණ්්‍යවන්තයෝ කොහොම තැනකින්ට ඇත කියලා. දනන්ජේ සිටුවරයා මහාපුුණ්්‍යවන්තයගෙන් එක් කෙනෙක්. ඇයි මහාපුුණ්්‍යවන්තයෝ කියලා කෙන මොකක්ද දනන්ජේ සිටුට තිබිච්ච විශේෂත්වයේ සඳහන් කරනවා කහවනු දහසක් හෝ ලක්ෂයක් තමන්ගේ මල්ලකට දාගන තමන් යටතේ සේවය කරන සේවකයෝ ලක්ස ගානකට පඩිබේරනවා. පඩිබේරලා පඩිබේරලා පඩිබේරලා ඇවිල්ල ඉවර වෙලා තමන්ගේ මල්ල බලාපම තමන් දාපු කහවනු ලක්සේ එහෙම්මම තියෙනවා. නමුත් ලක්ස ගානකට පඩි දුන්නා තමන් ගෙදරින් ගත්ත ලක්ෂේ එහෙම්මමයි ඒ කවදාවත් කවදාවත් ඉවර වෙන්නේ නෑ. චන්ද්‍රපදුමා දේවියත් එහෙමයි. යම් මුට්ටියක බත්තිීවනං මුළු දඹදිවටම බෙදුවත් ඒ මුට්ටිය බත්තිවරෙන්නේ. ඉති මේවාගේ මේ පස් දෙනා සම්බන්ධයෙන් විශේෂ කරුණු පහක් තියෙනවා. මේ මොනෝ කරලද දන්දීලා දානයක් දීල ලබාගත්ත ශක්තිය මේ තියෙන්නේ. ඉති මේගොල්ලන්ට මෙහෙම ශක්තිය හම්බුනාන්නන් දානයක් දීලා ප්‍රාර්ථනා කරලා. අපි හිතනවනේ අපි දීල තියෙන දානොල හැටියට මතු අනාගත අපිට මොනව නොලබෙයිද කොහොම දෙන්න බැරිවීද කියලා. එම හිතන් ඩොන්න නැද්ද. එක දානයක් දීල මෙහෙම නං තම තමන් ගැන කල්පනා කරන්නකු මගේ ජීවිතේ මන් දාන කීයක් දුන්නද කියලා. අපිටත් එහෙම ලැබෙයිද. අපිටත් මහා පුුණ්‍යවන්තයෝ වෙන්න පුළුවන් වෙයිද. හැබැති එහෙම පුළුවන්නන් මේ ශාසනයේ මහා පුුණ්‍යවන්තයෝ පස් දෙනෙක් ගැන නෙමේ සඳහන් කරන්න වෙන්නේ. ලක්ෂ ගණන් සඳහන් කරන්න වෙනවා. එතකොට එහෙම සඳහන් නොකළේ යැයි. මෙතෙන්ට එන්නේ තරන් ලේසි ලේසි නෑ. දන් දෙෙන අයගාව තිබිය යුතු දේවල් වෙනම භාග්‍යතුන් වහස පැහැදිලි කලාා. විශේෂයෙන් ඉස්සරලාමම කද තියෙන් ඕන දානි මහත් පල කර ගණඩන. ඉස්සරලාම දන් දෙන දායකයා සිල්වත්තෙන් ඕනේ. අපි අහල තියනවා දන් දුන්න හම ධර්ම දේශනාවලින් විමානවත්තු පාලිය ගත්ත හම ඕන තරන් මේ දන්දීලා දෙව්ලෝ ගියපු හැටි දෙව්ලව ගිහිල්ල අපමණ සම්පත් ලබාගෙන සැපවිඳින හැටි මේ දේශනාවලින් ඕන තරන් අපි අහනවා. අපේ ගෙදරක දාන මේ පින්කමක් ඉවර වෙච්ච හම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව කරනකොටත් මුලිනුත් අගිනුත් මේ කාරණාව පැහැදිලි කරනවා. දෙවිය මානුෂික සැප කියලා. ඇති අපි හරි සතුටට පත්වෙනවා. හැබැයි දානයක් දීලා එහෙම සැප සම්පත් ලැබෙනවා කියලා සඳහන් කලාට ඒ යටාවතය ඒකට හේතුවෙන මූලික කාරණාවක් තියෙනවා. ඒක සම්පූර්ණ වෙන්ඩෝනේ. ඒ කාරණාව තමයි සිල්. දන් දෙන දායකයා ගාව පිරිසිදු සීලයක් තියෙන්ට ඕනේ. මේ සඳහන් කරන්නේ දෙව්ලොව ගිහිල්ල මෙහෙම සැපවින්ද කියලා. විමනවත්තු පාලී තියෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩලා දිව්‍ය විමානවල සැරිසරණ වෙලාවේ. බොහොම ආශ්චර්යමත් දීප්තිමත් දිවිය ලෝකයක් ළඟට ගිහිල්ලා. ඒ දිව විමාන ඉන්න කවුද කියල බලහම දිවියංගනාවක් කෙන මහත් තේජවන්තයි හරි ප්‍රතාපවත්. ඉතාම ලස්සනයි රහතන් වහන්සේට ඇවිල්ල වැන්දට පස්සේ උන්වහන්සේ අහනවා මේ තරම් විශාල ශ්‍රේෂ්ඨ දිව්‍ය මාලිගාවක ජීවත්තෙන්ට. මේ තරන් ලස්සන රූපයක් සමඟ තේජවන්තව උපදින්ඩ මනුස්සලෝක ඉන්න කාලෙ මොනවාගේ පින්කමක් කිරුවද කියලා. දිවියංගනාව උත්තර දෙන්නේ. නමුත් රහතන් වහන්සේ අහනවා කමක් නෑ උත්තර දෙන්ඩ. ඒ කාරණාව අහගෙන මනුස්සලෝකෙට ගිහිල්ල පින්කම කියහම තව බොහෝ දෙනා එහෙම පින් කරලා මේවාගේ සුගතිවලට එයි ඒ කාරණාව පැහැදිලි කරන්න උත්තර දෙෙන්ඩ. ඉතින් උත්තර නොදී හිටියට සඳහන් කරනවා රහතන් වහන්සේ නමක් තුන්වතාවක් අහනකං නිශ්බ්දව ඉන්ඩ බෑ කියලා. එනිසා උත්තර දෙන්නම වෙනවා. බොහෝම බැගපත් විදිහට වගේ උත්තරයක් දෙනවා ස්වාමීණී මනුස්සලෝක හිටපු කාලිමං හරි දුප්පත්. දෙන්ඩ තරන් දෙයක් මට තිබුණේ තිබුණේ නෑ ස්වාමීනි මම එක දවසක් දානට පූජා කිරුවේ කැකිරි ගෙඩියක් කියලා. ආං ඒ කැකිරි ගෙඩිය පූජා කරපු පිනෙන් තමයි මං මෙහයාාවේ. තවත් දිවියංගනාවක් සඳහන් කරනවා ස්වාමීණී දෙන්ඩ දෙයක් නැතිම හින්දා. මන් දානට පූජා කිරුවේ තිබිරි ගෙඩියක් කියලා. මෙහෙන්ඩ කරාපු පින්කම. එතකොට එහෙනම් අපි දුන්න දාන කැකිරි තිබිරිවාගේ දේවල්ද අපි දුන්නේ. එනම් අපි කොහොම සුගතිය යන්න ඕනෙද. අපි මතක තියාගත යුතු කාරණාව තමයි අපි ගාව ඇද්ද නැද්ද දන්නේ නමුත් මේ කැකිරි පූජා කරපු අයත් තිමිරි පූජා කරපු අයත් දිවිහිමියෙන් සෙල් රැකගත්ත අය. ඒ සෙල් මත පිහිටලා තමයි මේ දන්දීල තියෙන්නේ. අනික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තියෙන දෙයින් අත්හරින්ට කියලා. එතකොටයි තෘෂ්ණාව යටපත් කරන්න පහසු. මට මෙච්චරක් හම්බුණොත් මෙච්චරක් දෙනවා. එහෙම දන් දෙන්න කියලා දේශනා කරල නෑ. මට මෙච්චරයි තියෙන එයින් මෙච්චරත් දෙනවා. ද සමහරය සමහරලාට සමාජි කියනව ඇහෙනවා. මඟද ලොතර ඇයක් ගත්තා. මට ඒක එදිනුම ලැබුණොත් මං ඒක මෙච්චරක් දානට දෙනවා. කෝටි ගානක් හරි ලක්ෂ ගානක් හරි ලැබුණොත් එහෙම අපි කල්පන මෙච්චරක් ලැබුණොත් මෙච්චරත් අත්හරිනවා. නොත් එහෙම දන්දීමක් පිළිබඳව දේශනා කරන්නේ දේශනා කරන්නේ නෑ දෙන්න පුළුවන්. නෑ මට මෙච්චරයි තියෙන්නේ. මංගාව අද තියෙන රුපියල් සීයයි. මට අද දාහක් හම්බුණොත් පන්සීයක් අත්හරිනව නෙමෙයි මේ තියෙන සීයෙන් පණහක් අත්හරින්න පුළුවන්න අර්ට වඩා ශ්‍රේෂ්ඨයි. එතකොට තමයි තෘෂ්ණාව යටපත්තෙන්ට පහසුකම තියෙන්නේ. ඇයි මේ සීය මට දීලම බෑන මේක මට ඕන මයි. එක නිසා අන්න ඒකෙන් අත්හරින්න පුළුවන්න අරට වඩා ශ්‍රේෂ්ඨ අත්හැරීම. එන මේ මෙන්ඩක සිටුත් එහෙමයි. මෙන්ඩක සිටුවරය පිළිබඳව කාරණාව බොහොම දිගයි. නමුත් බොහෝම <clears throat> කෙටියෙන් සෙහිපත් කරන්නේ අතීතයේ. රටේ විශාල දුර්භික්ෂයක් ඇති වුණා. මෙන්ඩක සිටුවරය මේ දුර්භික්ෂයට මුණ දුන්නා. එවුනට හත් අවුරුද්දක් තරංග දුර්භික්ෂයට සම්පූර්ණ සාර්ථකව මුණ දෙන්න බැරු ගියා. මහපොළොවේ යටත් මහපොළොේ උඩත් පුරෝලා තිබිච්ච සියලුම ගබඩාවල දනදහන්නීවර වුණා. අන්තිමට දස් ගනන් තමන් හිටපු සේවකව මාලිගාවෙන් පිට කලා. ඔගොලු කොහෙ කොහැරි කෑම හොයාගෙන යන්ඩ මංගාවට වෙලා ඉඳල බඩිගින් වෙල්ලා මැරෙන්ට පගිහින් කොල කාලා හරි ජීවත්තෙන්ට. ඒ අතරේ නොගිය එක්කෙනෙක් හිටිය ඒ තමන්ගේ දාසය විතරයි. ඉදන් සිටතුමාටත් බඩිගින්ද සිටු මාලිගවත් කණ්ඩ දෙයක් නෑ. එක දවසක් රාජසේවයට ගිහිල් යනකොට දරාගණ්ඩම බැරුව සිටු දේවයට කියනවා දැන්නම් මැරිල වැටීවාගේ බඩිකිනි. කණ්ඩ මොකවත්ම නැද්ද කියලැහුවා. ස්වාමීනී හඟවාගත්ත හාල් පතක් තියෙනවා. කොහෙද දෙයනයෝක තියාගෙන හිටියේ. මහපොළොේ වල්ල තියාගෙන හිටියේ. ස්වාමීනි කැඳවු යන්නද. කැඳවීවොත් දෙවේලක් බොන්ඩ පුළුවන්. මේ හාල්පතින් කැඳවේල් දෙකක් විය හැකි. හැබැයි ඉතින් බත්තිීවොත් එක වෙලයි. චිරිතුමා කල්පනා කරලා උත්තරයක් දෙනවා දෙවේලක් හැඳ බීවත් ඉං හැට බොන්්ඩ දෙයක් නෑනෙ. ඒ හින්ද බත්මකමු. කොහොමත් කැඳ බීවත් බත් කෑවත් මැරෙන යිට හැදයක් නෑ. බත්මකමු. මේ හාල් පතින් බත්තිීවා. බත්තුවල පස් දෙනෙකුට බෙදුව දැන් ගෙදර පස් දෙනෙක්කින්නවා. පස් දෙනාටම බෙදලා සිටිතුමාගේ කෑම එක ළඟට දීලා සිටතුමා ආහාර ගණ්ඩ සූදානන් වෙන වෙලාව. දැම් මැරෙයි දම් මැරෙයි වගේ බඩ පෙරලි පෙරලි තියෙන බඩගින්නේ. මේ වෙලා තමයි ගන්ධ මාදන පරුතේ වැඩඉන්න පසේ බුදුරජාණන් වහන්සේ සමාධිචුවයෙන් අවදි වෙන්නේ. අවදි වනහම උන්වහන්සේලාට දානි කවුරු හරි ඒ දවසේ දුන්නොත් ජීවත්වෙනවා. එදාට ආහාරයක් නොලැබුණොත් සාමාන්‍ය ස්වභාවය පිරිනුවම් පානවා. එනම් අද කාගෙන් හරි දානවේලක් ලැබුණොත් තමයි එතනින් හැට ජීවත්වෙන්න පුළුවන්. අධිෂ්ඨාන කරලා බැලුව ජම්බුද්ධීපය කොහෙවත් බත්ති දෙනවත කියලා. මේ ගෙදර හැර මුළු දඹදිවම බත්ති දෙන්නේ නෑ බාන දුර්භික්ෂය කොහොමද කියලා. මං මේ ගෙදරට වැඩියොත් මේ ගොල්ලන්ට පෞසිද්ධ වෙයිද පින් සිද්ධ වෙයිද. ඇයි බැරිවෙලාත් බඩිගින්න වැඩිවෙලා තවත් කාලකන්යෙක් කාවන් මගේ කෑමටික ගාවට කියලා හිතුනොත් එහෙම නිරේටයන් තරම් පව්පිරෙන පුළුවන්. එහෙම හිතෙනවනම් යන්න නැතුව ඉන්නයි මේ බලන්නේ. නෑ මං වැඩියොත් තාම ශ්‍රද්ධාවින් දන් දෙනවා විතරක් නෙමෙයි මේ අයටත් අප්‍රමාණ ලාභයක් ලැබෙනවා. සිරිතුමා පිඟානට අත තියෙනකොටම පසේ බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩිය දොරකඩට. අපිට නම් බඩිගිනි වෙලා ඉන්න වෙලාවේ බලු පැටිය පූස් පැටිය ඇවිලා දැක්කත් කියෙන් තියෙනවා. රජුරු සිටිතුමා සිටිතුමා කල්පනා කලා සසර මේවාගේ දුර්භික්ෂයකට මුණ දුන්නේ සංසාරි දන්දීර නැති හින්දා. මේ ආහාරවෙල අනුභව කරුවත් හෙට අනිද ඉං අනිද කණඩ නැති හිඳ ම මැරෙනෝමයි. එනිසා මේකත් මට එපා. සසර දන් නොදීපු නිසා විඳින මේ දුකෙන් සංසාරයේ නිවන් දක්නා ජාති දක්වා පීඩාවට පත් නොවෙන්න මෙවන් දුකක මං අද දන් දෙනවා කියල කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල වැඳලා පාත්තරය අරගෙන මාලිගාවට වැඩමෝල ආසන පනෝලා වඩා හිඳෝලා පාත්‍රයේ දෝනය කරලා උන්වහන්සට පිළිගන්නුලා තමන්ගේ දානටික තමන්ගේ ආහාරපිගානගෙන හිල්ල පිළිගැන්වා ස්වාමීණී භාගයක් පිළිගන්නනකොට උන්වහස ඇත වැැහවා. ස්වාමිනි හාල් පතක් වයලා එක පස් දෙනෙකුට බෙදලා හම්බිච්ච කොටස මේ තියෙන අය මේක තවත් දෙකට බෙදන්ඩ දෙයක් මේකේ මේක නෑ. මගේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මට කිසි මාමිසයක් එපා මට මුකුවත් එපා ස්වාමීනිි. මේ දානය පූජාවේවා. සසර උපදින උපදින භවයක් භවයක් ගානේ නිවන් දක්නා ජාති දක්වා මෙවන් දුර්භික්ෂෝලට මුහුණ දෙන්න අවස්ථාව නොලබේවා. ආහාරයෙන් පීඩිත වෙන සකළ සත්‍ය ආහාරින් පෝෂණය කරමින් නිර්වාණයට යන්න මට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව කරලා දන්දුන්නේ. එතුමා දන්දනයක ඇහුණ බිරිඳට බිරිඳ ස්වාමීණි තනියම පින් කරගන්නවාද. එතුමියගේ ආහාර ටිකක් ගෙනවා. ඒක පුතාට ඇහුණ පුතත් ගෙනාව. ඒක ලීලිට ඇහුණ ලීලිත් ගෙනාව. ඒක දාසයට ඇහුණ දාසයක් ගෙනල්ලා භාග්‍යතුන් වහසට දම් පූජ කළා. උන්වහන්සේ මේ සැදැහැවතුන්ගේ සැදැහැසි තවත් දියුණු කරන්න අධිෂ්ඨාන කළා මම ගන්ධමාදන පර්වතයට වඩිනාම මේ සියලු දෙනාට පේෙන්ඩුනෑ. ඒ ඉර්දියක් දක්කොලා වැඩියාව මේ සියලු දෙනාටම පස් දෙනාටම පේනවා භාග්‍යතුන් වහස අහසින් වැඩල ගන්ධමාදන පර්වතයට පාත්වෙනවා. එහි වැඩඉන්නවා පසේ බුදුරජාණන් වහන්සේලා පන්සීය. තමන්ගේ මාලිගාවේ දොරකඩ ඉඳලා බලාගෙනඉන්න මේ පස් දෙනාටම පේනවා බුදුරජාණන් වහන්සේ අපේ දානි ටික පන්සීයක් පසේ බුදුරජාණන් වහන්සේලට බෙදෙනවා. එතකොට පන්සීයක් පසේ බුදුවරුන්ට දන්දුන්නා හසමානයි. ඒ මහා කුසලයාගේ බලයෙන් එදාම් මාලිගාව බත් පහල වෙනවා. ඉතින් එහෙම පින් කරලා මෙහෙම සම්පත් ලබන්ඩ දන්දීල තමයි මේ ලැබේ තරම් අත්හැරීම. හිතන්ට එහෙම මොහොත අත්හැරියකිද කියලා. එනම් මේ දන්දීල අත්හරින්ට කිවේ එහෙමයි. අත්හැරීම. පුළුවන් වෙලාව අත්හරින එක නෙමෙයි වටින්නේ බැරි වෙලාව අත්හරණ එක ඊට වඩා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. ආං එදා දනන්ජයේ සිටු මේ තමන්ගේ ආහාර ටික පූජා කරලා කරපු ප්‍රාර්ථනාව තමයි මෙන්න මේ විදිහට මසුරං අරගන ලක්ස ගානකට පඩිගෙව්වත් මගේ පැසේ ඇති කහවනු ටික අඩු නොවේවා. ආන්ගේ ප්‍රාර්ථනාව තමයි මේ මේ විපාක දීලා තියන්නේ. මහාපුුණ්‍යවන්තයෝ කියල සඳහන් කළේ ඒ නිසා. මෙන්ඩක සිටුවරයාගේ ගෙදරත් පහළ වෙලා ඉන්නවා එලූ අට දෙනෙක් විතර. ඒගොලො රත්තරන් එලූ පනතින අයනෙමෙයි. ස්වභාව ධර්මයා විසින් පහළ කරපු අය. සඳහන් කරනවා එක එළුවෙකුගේ කටින් අවශ්‍ය වෙච්චහම මුළු ජම්බු දීපයට මැතිවෙන්ඩ ආහාරපාන ධාන්‍ය බේත් හේත් ඇඳුම් පැළඳුම් යාන මේ අවශ්‍ය සියල්ලුම දේවල් එක්කෙනෙක් වමාරණවා කියලා මුළු දඹදිවටම ඇතිවෙන්ඩ. එ තරම් පුහ මහාපුුණ්‍යවන්තයි තකොට මේ අට දෙනාව වමරන්ට ගත්තු. සීමාවක් නෑ කියල සඳහන් කළ එකයි. එනම් මේ වගේ මේ ගොල්ලන්ගේ මහා පින මේ දන්දීල ලබාගත්. ඒ නිසා බිම්බිසා රජ්ජුරු සඳහන් කරන කොසල් රජ්ජුරුවන්ට එහෙනම් දනන්ජයේ සිටු අරන් යන්න කියලා. තැන් හිතාගන්නක දනන්ජයේ සිටුවරයාගේ බලය මේ සිටුවරුන් ඒක සඳහන් කරන්න මේ කරුණු ටික පැහැදිලි කෙරුවේ. මෙතරම් බලයක් තියෙන මේ සිටුවරයා නමුත් රජ්ජුරුව යන්ඩ කිවොත් යන්න ඕනේ. අය නෑමහරජ මට යන්න බෑ මේ පිරිස් අරගෙන මෙවා ගලවගෙන මට යන්න බෑ කියලා කියන්න කියන්න බෑ රජු යන්න කිවොත් යන්න ඕනෑ. ආං ඒ තරම්ම මේ ශස්ත්‍රීය පිරිස කියන අය බලවත්. මෙඩක සිටුවරට යන්න කිවත් මෙඩක සිටුවර යන්නත් වනේ. කාකවාලි සිටුවරට යන්න කිවත් කාකවාලි සිටුවර යන්න ඕන බෑ කියල වචනය කියන්න කියන්න බෑ කොයි තරම් බලය තිබුණත් රජුට යටත්. එහෙම පිරිසක්. මේ සඳහා කරුණු දක්වන්ට උදාහරණ ඕන තරන් උදාහරණ ඕන තරන් ධර්මය තුළ තිය නමකට පැහැදිලි කරන්න. කොසල් රජරුවන්ගේ දනව් එක සිටුවරෙක් හිටිය ඒ සිටුවර ඒක කෑම වේලක් කෑම වේලක් කහවනු ලක්ෂයක් වටිනවා එක වේලා එතකොට දවසකට කෑම වෙල්තුනට ලක්ෂ තුනක් ඕනේ එහෙම ආහාර ගත්තුව හිටිය සෝන කියන සිටුවරයා සංසාරි කරලා තියෙන පින්වල මහිම තමන්ගේ සේවකයකුට දෙපාරක් නම් යමක් අනු යමක් කියන්න ඕන්නෑ කරන්න කියලා පළවෙනි පාර කරලා ටිකක් පරක් වී වගේ නම් වැඩේ සිද්ධ වෙන එක සඳහන් කරනවා මේ තරුණ සිටුවරයා අහනව කියලා මං කකුල බිම තියන්නද කියලා. මේ සිටුවරයා කකුල බිම තිබ්බොත් මොකද වෙන්න සේවකයන්ට. සියලුම සේවකයන් ගොලුව කැක්කුම හැදෙනවා. තිකැන තමන්ගේ ස්වාමයාගේ පාදේ බිම තිබ්බුවන්ට තරන් කර්මයක් ස්වාමයා කරලා නෑ කවදාවත් පාද බිම තියන්නෙත් නෑ. මහ පොළොවේ ඇවිදලාම නෑ මේ වගේ බුමුතුරුණු මත විතර යවිදින්නේ. ඒ නිසා සඳහන් කරන යටිපතුල්වල ලෝම වැවිල තියෙන්නේ කියලා. සෝන සිටුවරේ මහපොලෝ පාගලම නෑ. අපේ වැවෙන් නැත්තේ කර්කශ පොලෝ නිසා. මෙය ඇවිදින්නේ බුමුතුරුණු මත විතරයි. අපේ බුදුරජාණන් වහන්සේට විරේක බෙහෙතක් දුන්න ජීවක වෛද්‍යතුමා. මල් තුනකට ගල්වලා තමයි මේ බෙහෙත දුන්නේ. මල්තුනක ගල්වලා. පළවෙනි මලසිම් බහම දහවතාවක් විරේක වෙනවා ශරීරයේ මහාරෝගොක්කොම සුවපත් වෙනවා දෙවනි මල සිම්බහම දහවතාවක් විරේක වෙනවා ශරීරයේ මධ්‍යම රෝගොක්කොම සනීප වෙනවා. තුන්ගනි මල සිම්බහම නමවතාවක් විරේක වෙනවා ශරීරයේ ඉතුරු වෙච්ච පුංචි පුංචි රෝග ඔක්කොම සනීප වෙනවා. ඊට පස්සේ උණුවතුරටියක් වළඳහම තවත් එකවතාවක් විරේක වෙනවා මල් තුනයින් බහම තිස් වතාවක් විරේක වෙනවා. ඉම් පස්සේ ඉතාම සිව්ම ආහාරයක් තමයි අනුභව කරන්න ඕනේ. මේක දන්නව රජ සිටුමැති ඇමතිවරු ඒගොල්ලු භාග්‍යතුන් වහස වෙනුවෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සියුම් සියුම් ආහාර හදාගෙනවා. මුගලන් මහරහතන් වහන්සේ සම බැලුවා ඉරදියම බැලුවා මේ ආහාරවල සියුම් බව කොහොමද අද භාග්‍යතුන් වහසට මේ ආහාර ගැලපෙයිද. භාගිතුන් වහන්සට ගැලපෙන ආහාරයක් නෑ රජ භෝජන නත්තිතන. තමන් වහන්සේගේ පාත්තරය අරං හසට පැනනැංග ඒමම ගිහි උන්හස වැඩිය සෝන සිටුවරයගේ මාලිකාවට. සෝන සිටුවරයගෙන් උන්වහන්සේට දාන ලැබුණා උන්වහන්සේ දිවැසිම් ආහාරය අරගෙනැවිල් අහසිං ආහාරය අරගෙනැවිල්ල අර රජවරුන්ගේ ආහාර මැද්දි තියලා උන්වහසගේ පාත්තරි කටැරිය සඳහන් කරන ප්‍රදේශයේ සුවඳ හමන්ට පටන් ගත්ත කියලා. සුවඳින් වැහිල යන ආහාර සුවඳින්. රජවරු කල්පනා කළා රහතන් වහන්සේ දිව්‍ය භෝජනයක් දිවිය ලෝකින් අරගෙනාව කියලා. ඇහුව ස්වාමිණී කොයි දිවිය ලෝකෙන්දේ. නෑ මහරජ. ඔබේ යටතේ ජීවත්වෙන ඔබේ රාජ්‍යයම ඉන්න සිටුවරයෙකුගේ ආහාර වෙලක් මම මේ ගෙනාවේ කොසල් රජුරු පුදුමයට පත්වෙනවා මගේ යටතින්න සිටුවරයක්ගේ කෑම වෙලක් මෙහෙම රජරුවන්ට හිතෙනවා ආහාරවේල මෙහෙමනං සිටුවරයා කොහොම ඇද්ද කියලා. පනිවිඩයක් කෙරිය එන්ඩ කියලා. අච්චර තරං වැජබෙන සිටුවරයා රජ්ජුරු පනිවිඩියරී හමෙන්ඩුවනේ. එහෙම බෑ කියන්න බෑ. සෝන සිටුවර ආපහම කොසල් රජුරන්ගෙන් තමයි බුද්ධ කියන වචනය මේ එන ගමන තමයි යොක දැනගන්නේ. භාග්‍යතුන් වහන්සේ දැකගණ්ඩ යනවා. ගිහිල්ල තමන්ගේ පිරිසට කියනවා මම අය මාලිගාවට එන්නේ. බණ්ඩත් හැරිපත් හැරිල්ල. මම අය මාලිගාවට එන්නේ මොන දනස්කන්දයක් දත් හැරිය. පිරිසට යන්න කියලා සිටුවර පැවිදිෙනවා. එහෙම දනස්කන්දයක් තිබුණ අයත් රජුට යටත්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මනුස්සලෝකයේ හතර පිරිස කියල සඳහන් කරහම මෙන්න මේ තරං බලයක් තිබිච්ච ශස්ත්‍රිය පිරිස පළවෙනි පිරිස. ඒගොල්ලන්ගේ බලය සීමාව හොයන්ට බෑ. රජුට එරෙහිවෙන්ට කිසි කෙනෙක් නෑ. එහෙනම් මෙන්න මේ ශස්ත්‍රිය පිරිස බුදුරජාණන් වහන්සේට යටත්. භාග්‍යතුන් වහන්සේ මේ ඕනෑම ශස්ත්‍රයෙක් මහපලෝ කරලා පාගල තියෙන්නේ. භාග්‍යතුන් වහසේ මත හිටගන්නවා. එන ශස්ත්‍රය පිරිසේ බලය පැහැදිලි කරන්න මේ කරුණු ටික සඳහන් කළේ ධර්ම දේශනාවට තියෙන කාලසීමාව නිමා වෙලා තියෙන නිසා මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව අපි මෙතනින් නිමා කරනවා ඊළඟ දේශනාව ඊළඟ දේශනාව දීනක කරුණු ටික අපි සාකච්ඡා කරන්න ඉඩිතියාගෙන. අද ධර්ම දේශනාවේ දායකත්වය මහින්ද තිලකරත්න මහත්මයා ලීලා තිලකරත්න මහත්මිය රඹුක් පොතංග ජම්බුගහපිටිය පදිංචිව සිටිනම පිරිස උතුම් අරමුණ අප සැමගේ දෙමව්පියන් සහ ඥාතීන් නිදන ප්‍රාප්තියට පත් වනේ සියලූම දෙමව්පියන්ට ඥාතීන්ට මව් පස පිය පස දෙපාර්ශයේ සියලම දෙනාට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ ඊට අමතරව සුජීවත සිටින දෙමව්පියන්ට ආශිර්වාද කිරීමත් මෙම පින්කමට සම්බන්ධ සම්බන්ධ කිරීමට උපකාර වූ මාගේ ආදරණීය අයියා කරුණාදාස මහත්මා අද දෙන පින්කමට සහභාගි වූ සියලු දෙනාට ධර්මාවබෝධය ලැබේවායු ප්‍රාර්ථනා කරමින් ආශිරවාද කිරීම දැනට දරු සම්පතක් අපේක්ෂා කරන අංජු දියණිය හිසනි දියණිය ප්‍රධාන අන්සියලු දියණියන්ට ප්‍රත්නත්‍රී ආශිරවාදයෙන් නිදුක් බව නිරෝගි භවච්චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම අනුවනි වියහි පසුවෙන මෑණියන්ට නිරෝගීසුව දීර්ඝාශ ප්‍රාර්ථනා කිරීම ධර්මාවබෝධී ලැබේවා කියලා ආශිරවාද කිරීමත්. සසරින් එතරවීම පිණිස මහ වෙහෙසක් දරන්නා වූ ගෞරවනීය දේශකයණන් වහන්සේට කල්්‍යයාන මිත්‍රත්වයෙන් අපටත් ආශිර්වාද කරමින් එලෙසින්ම සසුන බබලවන ගෞරවනීය අවසරයි දරදාගම කුසල දම්ම නායක ස්වාමීන් වහන්සේට තව තවත් සසුන් වැඩ වසන්නට මේ පින උපකාරිවේවා සසුන් වැඩ සදන්නට මේ පින උපකාරිවේවා උතුම් ධර්මාවබෝධයෙන් සංසාර ජීවිතය කෙරවල කර ගැනීමට උන්වහන්සේටද මේ කුසලේ පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගි බව චිරජීවනය උදාපත් වේවා අපි සියලුම දෙනාට ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සුක සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්ඩේ මේ මහාකුසලය පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරමි. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනුමෝදෙත්වා චිරංරක් කන්තුලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතුච්ච පීතෝ භවතුලෝකෝච රාජා භවතු දම්මිකෝ